පින්වත් හැම දෙනාටම තිරුවන් සරණයි මේ මොහොතේදී මම යම් පැහැදිලි කිරීමක් කරන්නට බලාපොරොත්තු වෙනවා ආසව සහ අනුසය පිළිබඳව මේ ආසව අනුසය පිළිබඳව අපි මනාකොට දැනුමක් ඇති කරගත යුතු වෙනවා නැත්නම් අපිට පුළුවන්කමක් නැහැ මේ අනුසය ඉපදී ඉපදී අනුසය සකස් කර කර නැවත වතාවක් ඒක ආසය විදිහට තැම්පත් කර කර ආසව විදිහට තැම්පත් කර කර මේ සංසාර ගමන එහෙම නැත්නම් සංසාර චක්‍රය දිගින් දිගට දිගින් දිගට දිග්ගස්වගෙන සකස් කරන ධර්මතාවය තේරුම් ගැනීම අපහසු වෙනවා අමාරු වෙනවා. ඒ නිසා මේ මොහොතේදී විග්‍රහ කරන්න සූදානම් වෙන්නේ මේ ආසව කියන්නේ මොකද්ද? ආසව දිගින් දිගට පවතින්නේ කුමක් නිසාද? මේ ආසව කුමක් ආරම්භය දිගින් දිගට ඇති වෙනවද? මේ ආසවයන් අපි කොහොමද සහ මුලින්ම දුරු කළා අයින් කරලා අපි මේ සංසාර දුකින් එතර වෙන්නේ කියන කාරණාව මේ මොහොතේදී කතා කරන්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි දල වශයෙන් යම් දල අවබෝධයකට එන්න ඕන මේ ආසව කියන්නේ මොනවාද කියලා. අපි හොඳට තේරුම් ගන්න ඕන ආ අස්සව තමයි ආසව කියලා කියන්නේ. මෙතන අපි තේරුම් ගන්න ඕන ආ අස්සව කියලා කියන්නේ මේ ආපු ගමන තුල අස්ස කර කර ව අය වය එහෙනම් මෙතන හොඳට තේරුම් ගන්න ඕන වය දේවල් අය කර කර මෙන්න මේ දේවල් ඇසුරු කර කර අස්ස කර කර ඇතුළත් කර කර ආපු ගමන තුල තැම්පත් විච්ච සංගති තමයි මේ ආසව කියලා පැහැදිලි කරන්නේ මෙතනදී ආසව කියලා කියන්නේ ලෝභ දේශ මෝහ අලෝභ අද්දේශ අමෝහ වලින් ඔතාගෙන තැම්පත් කරගත දේවල් මෙන්න මේක චිත්ත సంతාන ගතව පවතිනවා මේ సంతානය කියලා කියන්නේ සන් තැම්පත් වෙච්ච ස්ථානය එහෙනම් අපි හොඳට තේරුම් ගන්න ඕන මේ ඕනම කෙනෙක්ගේ චිත්ත సంతාන ගතව පවතින්නේ මේ වය දේවල් අය කර කර මේවා අස් කර කර කියන්නේ අස්ස කර කර ඇසුරු කර කර මෙතන අස්ස පස්ස කියන ධර්මතාවයත් එක්ක ගලපලා තේරුම් ගන්න ඕන මෙතන මේ අස්ස කියන්නේ ඇසුරු කර කර ආපු ගමන තුල එකතු වෙච්ච කුණු විදිහට තියෙන්නේ රාග ద్వේස මෝහ කුණු ටික එහෙම නැත්නම් අලෝභ අද්වේෂ අමෝහ ලෝභ දේශ මෝහ වලින් එකතු කරගත්ත ටික. ඉතින් මෙන්න මේ ටික කොයි ආකාරයකටද අපි අඳුනගෙන ප්‍රහීන කරන්නේ මේ කුණුගොඩ දිගින් දිගට ආ සව විදියට තැම්පත් වෙන්නේ කුමක් අරඹයාද කියලා තේරුම් ගන්න ඊළඟට අපි තේරුම් ගන්න වෙනවා මේ අනුසය කියන්නේ මොනවද කියලා. හොඳට අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ විදිහට. දැන් අපි කල්පනා කරලා බලනවා මේ ආසව විදිහට මේ වය දේවල් එකතු කර කර අය කර කර ඇසුරු කර කර ආපු සංසාර ගමන තුල චිත්ත సంతානගතව මේ ආසව තැම්පත් වෙලා දිනවා. දැන් අපි කල්පනා කරලා බැලුවොත් එහෙම අපි ඇහැ කන නාසය දිව ශරීරයේ ආරම්භයලා යන් රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ආරම්මණයක ගැටෙන හැම මොහොතකම මේ ගැටීමත් සමගම අපි තේරුම් ගන්න ඕන මෙතනදී මේ පෙබාස්වරව හටගන්න හිත කියන්නේ මොකද්ද කියන එකත් මෙතනදී චුට්ටක් විග්‍රහ කරගන්න බලමු විස්තර කරගන්න බලමු. දැන් අපි මේ අනන්ත ಜಾති සංසාර ගමනේදී විද්‍යාවක් දැర్శණය කරගෙන ආවේ නැහැ. අපි ආවේ අවිද්‍යාවෙන් යුක්තව අපි දැන් මෙතනදී හොඳට තේරුම් ගන්න බලන්න ඕන මේ අතීත අර රාග, ద్వේස, මෝහ ගතියක ඵලයක් වශයෙන් තමයි අපිට අද මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ රූප කය ලැබිලා තියෙන්නේ. ඒ වගේම අපි තේරුම් ගන්න ඕන මේ බාහිර රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ලෝකය සකස් වෙලා තියෙන්නේත් මෙන්න මේ ආ සය එහෙම නැත්නම් රාග දේශ මෝහ විඥාන ශක්තියක් තුලින්මයි මේක සකස් වෙලා තියෙන්නේ නම් අපි තේරුම් ගන්න ඕන මේ ලෝකය කියලා යමක් සම්මත කරගෙන තියෙනවා නම් මේ සියල්ලම විඥාන ගති වලින් සකස් වෙලා තියෙනවා. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන මේ විදිහට අර රූපයක් ඇහැ ගැටෙනකොටම පළමු වතාවට මේ ඇහැයි රූපයයි චක්කු විඥාණය විපාක වශයෙන් පහළ වෙනකොට මෙන්න මෙතනදී අපි තේරුම් ගන්න ඕන මම කියන සම්බන්ධතාවයකින් තොරව පළමු කොටම මහා වේගයකින් මෙතන ඇහැයි රූපයයි චක්කු විඥානයයි කියන එක පහළ වෙනවා. හැබැයි මේ පෙනීම කියන කාරණාව මට අයිති කාරණාවක් නෙවෙයි. මේ පෙනීම කියන කාරණාව අර ක්‍රියාවලියක් තුලින් සිද්ධ වෙන දෙයක් මේ පෙනීම කියලා කියන්නේ යම්කිසි ආකාරයක දැන ගැනීමක් මිසක මේ දැන ගැනීමට තමයි අපි පෙනීම කියලා කියන්නේ එහෙනම් අපි හොඳට තේරුම් ගන්න ඕන මේ පෙනීම කියන කාරණාව මම විසින් සකස් කරනවා නෙවෙයි මෙතන මම ඇත නැත කියලා අපි ගලප ගන්න අවශ්‍ය කරන්නේ මේක පටිච්ච සමුප්පන්නව ගොඩ නගලා දෙනවා. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන මෙන්න මේ පෙනීම කියන මට්ටම කවදාකවත් පෙබාස්වර මට්ටමක් වෙන්නේ නැහැ මම කියන කෝණේ මනින තාක්කල් මම කියන කෝණෙන් ගන්නා තාක්කල් එහෙනම් මෙතන තේරුම් ගන්නවා මේ පෙනීම කියන එක මට අයිති කාරණාවක් බවට පත් කරගෙන මේ සංසාර ගමනේ ආවා ඒක නිසාම අපිට මේ පෙනීම කියන කාරණාව මායයට අයිති දෙයක් බව හඳුන ගත්තා නම් අන්න මම කියන ස්වභාවයේ මිදිලා ඒ පෙබාසර මට්ටම මතු කරගන්න පුළුවන්. මේක ඕනම සිතක උපදින මට්ටමක්. හැබැයි මේක තේරුම් ගන්න තෝරගන්න බෑ. අවිද්‍යා ඝන අන්ධකාරය තුල ඉන්නකම් මේ මම වශයෙන් මගේ වශයෙන් අරගෙන දරාගෙන එන තාක්කල් මේ කියන පෙනීම සුද්ධ දෙයක් බව එහෙම නැත්නම් මම කියන සම්බන්ධතාවයකින් තොරව පෙනෙන ලෝකයට අයිති දෙයක් බව මායයට අයිති දෙයක් බව තේරුම් ගත්තනම් අන්න අර පෙනීම කියන කාරණාව එතනින්ම අවසන් කරනවා මොකද තේරුම් ගන්නවා මේ පෙනීම අර ඇහැයි රූපයයි චක්කු විඥානයයි කියන විඥාන ගති වලින් සකස් වෙච්ච ගති රුවත් බාහිර රූපයත් කියල දෙක සම්බන්ධ කරගෙන මෙතනදී සිතක් පහළ වෙනවා මෙන්න මේක මම වශයෙන් මගේ වශයෙන් දකින්න බෑ මොකද දිගින් දිගට පවතින සිතක් නෑ මේ හිත මේ දැනීමට තමයි අපි හිත කියලා කියන්නේ ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි කියන තුන ගැටෙන කොටම මෙතනදී උපදින හටගන්න දැනීම හිත වශයෙන් අපි විග්‍රහ කරනවා මෙන්න මේ දැනීම තමයි අපි පෙනීම වශයෙන් විග්‍රහ කරගන්නේ මෙන්න මේක එතනම හට අරගෙන එතනම නිරුද්ධ වෙලා යනවා මොකද එකවර චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන දිව්‍යා විඥාන කාය විඥාන කියන ටික එකවර පහළ වෙන්නේ නැහැ චක්කු විඥාණය පහළ වෙනකොට සෝත විඥාණය නැහැ මොකද එක විඥාණය එකවර පහළ වෙන්නේ එහෙනම් මහා වේගයකින් හිතන්න බැරි වේගයකින් මේ සිත් ඉපදී ඉපදී ඉපදී ඉපදී සිත් પરම්පරාවක් විදිහට උපද්දවගෙන දිගින් දිගට යනවා. එහෙනම් මේ උපදී නිරෝධ වෙන ස්වභාවය එහෙම නැත්නම් ඉපදී නැතිවෙන ස්වභාවය අපි මොකද්ද කරන්නේ මේ ස්වභාවය අපිට පෙනෙන්නේ නැහැ දකින්නේ නැහැ හඳුනන්නේ නැහැ මේක ප්‍රඥාවෙන් දකින්න ඕන කාරණාවක් මේක දකින්නේ නැති නිසා නොදන්නාකම නිසා මෙන්න මේ ටික මම වශයෙන් ආරෝප කරගෙන මේ පෙනෙන ක්‍රියාවලිය ඇහෙන ක්‍රියාවලිය දැනෙන ක්‍රියාවලිය මම වශයෙන් ආරෝප කරගෙන මම කැඳගෙන අර මට පෙනුණා මට ඇහුණා මට දැනුණා කියලා අනන්ත ಜಾති සංසාර ගමන පුරාවට අපි මොකද්ද කළේ අර වය භාවයටපත් වෙලා මම කියන ස්වභාවයෙන් අය කරගෙන අස්ස කරපු ආශ්‍රය කරපු මේ ගති චිත්ත సంతානගතව පවතිනවා මේ ආපු ගමන තුල මේක තමයි අනුසය විදියට විග්‍රහ කරන්න විස්තර කරන්නේ දැන් අපි කල්පනා කරලා බලන්න ඕන මේ මොහොත තුල යන් රූපයක් ඇහැ ගැටෙනකොට අර ආසය වශයෙන් චිත්ත సంతානගතව තැම්පත් වෙලා තිබුණු අර අණු ගිනි පුපුරු වගේ උඩට නැගෙන්න පටන් ගන්නවා මොකද මේ අපි අනාදිමත් සංසාර ගමනක් තුල එක්කහුව කරපු එකතු කරපු ගති පුරුදු තියෙනවා මේ ගති පුරුද්ද තමයි ඉස්මතු වෙන්නේ එහෙම නැතුව මේ අලුතෙන් මේ මොහොතේ මම පුරුද්දක් ඇති කරගන්නව නෙවෙයි මේ පුරුද්ද කියන්නේම පුරුද්ද ගත්ත ටික එකතු කරගත්ත ටික ඈඳගත්ත ටික දැන් අපි කල්පනා කරන්න ඕන මේ බොහෝ දෙනෙක් විතර කරනවා මෙතනදී අපි දුරු කරන්න ඕන අතීත අවිද්‍යාව නෙවෙයි වර්තමාන අවිද්‍යාව ඒක හරියටම හරි අතීත අවිද්‍යාව නෙවෙයි අපි දුරු කළ යුත්තේ වර්තමාන අවිද්‍යාවම තමයි හැබැයි වර්තමානයේ අවිද්‍යාව ඇති වෙන්නේ කුමක් හේතු කොටගෙනද කුමක් ප්‍රත්‍ය කොටගෙනද කියන එක අපි මෙතනදී දකින්න වෙනවා දැක ගන්න වෙනවා අවබෝධ කරගන්න වෙනවා එහෙනම් දැන් අපි කල්පනා කරන්න ඕන දැන් මෙතනදී අන්න අර රූපයක් ඇහැ ගැටෙනකොටම අර ගති පුරුද්ද මතු වෙලා එන්න පටන් ගන්නවා. එතකොට මෙතනදී කෙනෙක් කියන්න පුළුවන් අනේ හැම රූපයක්ම දැක්කම එහෙම වෙන්නේ නැහැ. අපේ අම්මා දැක්කම, දුව දැක්කම, පුතා දැක්කම එහෙම ගතියක් මතුවලා එන්නේ නැහැ නේද? රාගයක් මතුවලා එන්නේ නැහැ නේද කියලා. හැබැයි අපි තේරුම් ගන්න ඕන රාගයක් දෙවේශයක් මතුවෙලා ආවේ නැති වුණාට මෙතන උපේක්ෂා සාගත මෝහයක් තියෙනවා මේ අම්මා දුවා පුතා කියන අපි ගතියෙන් මේ සංසාර ගමනේ හුරු කරලා තියෙන්නේ උපේක්ෂා සාගත බැඳීමක් එහෙනම් මෙතන මේ උපේක්ෂාවෙත් බැඳිලා තියෙන්නේ අම්මා දැක්කම තමන්ගේ නංගි දැක්කට පස්සේ කෙලෙස් ඇති නොවුනට දරුවාට එහෙම නැත්නම් අයියාට නංගි දැක්කට පස්සේ රාග ගින්නක් අනේ කාමෙන් එකතු වෙන්න ඕනි කියලා දැනුන් නැති වුණාට මේ නංගිට බැඳිලා හුරු කරපු ගති තියෙනවා නංගී කියන සංඥාවෙන් යුක්තව සංසාර ගමනේ හුරු කරපු පුරුද්ද ගත්ත උපේක්ෂා සාගත මෝහයෙන් යුක්ත බැඳීමක් මෙතන තියෙනවා බැඳීමක් නැතුවා නෙවෙයි අපි මෙතන හඳුනාගෙන තියෙන්නේ රාග දේශ දෙක විතරයි මෝහය අහක් කරගෙන තියෙන මෝහය හඳුනගන්න බැරි වෙලා තියෙනවා. එහෙනම් මෙතනත් මුලාවේ මෝහයෙන් යුත යම් බැඳීමක් තියෙනවා. එහෙනම් දැන් අපි කල්පනා කරලා මෙතනදී නුවණින් විමසලා බලන්න ඕන අපිට අලුතෙන් මේ මොහොතේ මමෙක් ඇති වෙනවා නෙවෙයි මේ මම කියන අවිද්‍යාවක් තියෙන්නේ මුලාවක් තියෙන්නේ මම අලුතෙන් ඇති කරගන්න එකක් නෙවෙයි මේක ක්‍රියාවලියක් මේක සංසාර යාන්ත්‍රණ ක්‍රියාවලිය කියලා හඳුන්වුවොත් හරි අර රූපයක් ඇහැ ගැටිච්ච ගමම මොකද්ද වෙන්නේ අර ගතිය ඇදිලා එනවා. වෙන මේ ගතියට මත් වෙලා තමයි අපි පුරුද්ද තියෙන්නේ. මෙන්න මේ පුරුද්ද ගත එකතු කරගත්ත මත් ගතිය උඩට අර අනුසය තියෙන තැනින් ගිනි පුපුරක් වගේ අනුසය එහෙම නැත්නම් මේ ආසව තුලින් උඩට නැගිලා එනකොට අපි මොකද්ද කරන්නේ මේ ආසවය අර ප්‍රිය එකක් විදියට මధుර එකක් විදියට හුරු කරලා තියෙනවා එහෙම නැත්නම් අප්‍රිය එකක් අමනාප එකක් විදියට හෝ එහෙම නැත්නම් උපේක්ෂාවෙන් යුක්තව අරගෙන මෝහයෙන් අල්ලගත්ත බැඳීමක් හෝ මේකට තියෙනවා ඉතින් මෙන්න මේ අලු යට ගිනි වගේ තියෙන ආසවයෙන් ගිනි පුපුරක් උඩට හැදිලා එනවා මේක තමයි අපි අණු කියලා කියන්නේ. අර ආසව තුල තැම්පත් වෙලා තියෙන්නේ රාග අණු, දේශ අණු, මෝහ අණු මෙන්න මේ අණුවක් උඩට ඇදිලා එනකොටම අපි මොකද්ද කරන්නේ? මෙන්න මේ අණුව අපි දකින්නෙම සුන්දර විදියට සුන්දරක් විදියට දකිනවා මේක ගින්නක් විදියට දකින්නේ නැහැ මෙච්චර කාලයක් සංසාර ගමන පුරාවට ආස්වාද කියලා අරගෙන ආපු ගින්න බව මේක අපි අඳුනගන්නේ නැතුව මෙන්න මේකට පටිච්ච වෙනවා. එහෙනම් අපි කල්පනා කරලා බලන රූපයට පටිච්ච වෙලා නෙවෙයි මේ ඇතුලේ ගින්න හදන්නේ මේ සුන්දරයි කියලා ගන්න අර ගින්දර අරගෙන මෙන්න මෙතනට සුන් කර කර දර දාන්න දාන්න මොකද්ද වෙන්නේ නැවත නැවතත් සන් තානගත එහෙමනම් මෙන්න මේ ගින්න ඇවිලෙනවා අර අනුත් එක්ක සයනය කරනවා එහෙම නැත්නම් අපි මේ අණු කියලා කියන්නේ මේ අලුතෙන් හදාගන්න එකක් නෙවෙයි අර ආසව තුලින් මතුවෙලා එන එකක්. මෙන්න මේකත් එක්ක සයනය කරලා බුදියලා නැවත වතාවක් මොකද්ද කරන්නේ? මේකම අස්ස කරලා ආශ්‍රය කරලා වයභාවයට පත් වෙලා නැවත නැවතත් අර රාග ගති, දේශ ගති, මෝහ ගති තැම්පත් කර කර සං උපාදනය කර කර මේ සන් ටිකම සාර බවට අඟවගෙන ගමනක් යනවා ගමනක් දියත් කරනවා. එහෙනම් අපි දකින්න ඕන මේ ආසව ප්‍රහාණය කරන්න නම් <clears throat> අපි දකින්න ඕන මෙන්න මේ විදිහට. දැන් අපි කල්පනා කරලා බැලුවොත් එහෙම මෙතන අඳුන ගන්න ඕන මේ අපි චක්කුස සෝතස ගානස දිව්‍යස අනිච්ච වශයෙන් දකින්නට වෙනවා මේ ආසව ප්‍රහීන කර ගන්න නම් අපි කල්පනා කරලා බලන්න ඕන මේ ආසව තුලින් අපිට සුඛ හෝ දුක්ඛ අදුක්කම සුඛ හෝ වේදනාවක් ජනිත කරලා දෙනවා රූප සද්ද ගන්ධ රස ස්පර්ශයක් මතු වෙනකොටම මෙන්න මේක අපි මොකද්ද කරන්නේ අර මතුවිච්ච දේ ගින්දරක් බව හඳුනගන්නේ නැතුව මේකට පටිච්ච වෙලා නැවතත් අර නැගිච්ච අලුත් එක්ක සයනය කළා බුදියලා නිදියලා අපි නැවත නැවතත් අර ගින්දරට දරදාලා ගිනිගොඩ අවුලවගෙන දුවනවා. එහෙනම් අපි දකින්න ඕන මේ සුන්දරයි කියලා අපි අරගෙන තියන්නේ ගින්දරබ්බව දැක්කොත් මේ සුන්දර තුලින් මේ ගින්දර තුලින් සුන්දරක් බලාපොරොත්තු විය නොහැකි බව අපි අඳුනගත්තා නම් මේ අපේ ඉච්ඡාව කවම කවදාකවත් ඉටු නොවන අනි ඉච්ඡතාවයක් බව මේ ගිනි ගන්න ලෝකයකින් අපිට සුන්දරක් ලබන්න බැරි බව කැමැතිසේ නැති ලෝකයක් නේද මම මේ කැමැත්තට පවත්වන්න යන්නේ කියලා අර රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ගැටෙනකොටම මතුවෙන අර ආසය තුලින් මතු කරලා දෙන අණු ටික අපි එතන එතනම හඳුනගෙන අපි මෙන්න මේවත් එක්ක බුදියන එක නතර කළා නම් නැවැත්තුවා නම් අපිට පුළුවන්කම ලැබෙනවා අර ගිනි යට තියෙන අලු යට තියෙන ගින්නට දරදාලා නැවත අවුලන එක නවත්තලා දාලා අපිට පුළුවන්කම ලැබෙනවා අර දරදාන එක නවත්තලා දිගින් දිගට පවත්ව ගන්න පුළුවන් නම් අපිට පුළුවන්කම ලැබෙනවා අර ගින්න නිවලා සහ මුලින්ම අර අනුසය ප්‍රහීන කරන්න අනුසය ප්‍රහීන වෙනකොට ආ සව වශයෙන් තැම්පත් වෙලා තිබුණු ටික නිවෙන්න පටන් ගන්නවා මේක තමයි නිවරදිම ක්‍රමවේදයේ මග පිළිවෙත. එහෙනම් අපි නුවණින් ප්‍රඥාවෙන් යුක්තව නැවත නැවතත් විමර්ශනය කරලා බලනවා මෙන්න මේ මතුවිච්ච ගින්නෙන් සුන්දර ගන්න බෑ අනිච්චයි මේක කිසිම සාරයක් තියෙන හරයක් තියෙන වැඩපිළිවෙලක් නෙවෙයි මේක අසාරමයි මේ අසාර වැඩපිළිවෙලක් නේද මං සාර විදිහට අල්ලගෙන තිබුණේ කියලා අපි මොකද්ද කරන්නේ අනිත්‍ය වශයෙන් අනත්ත් වශයෙන් මේක මෙනෙහි කරන්න මෙනෙහි කරන්න අර දූෂිත බව කය බව පහත් බව දුක්ඛය ගොඩනැගීම අයින් වෙලා සංසාර ගමනට අනු තැම්පත් කරගෙන මේවා ආසව බවට පත් කරගෙන දිගින් දිගට ගමන් කරන එක නවතිනවා එහෙනම් අපි කල්පනා කරලා බලන්න ඕන මෙන්න මේ විදිහට අපි ඇත්තටම මේ පටිච්ච වීම කියන කාරණාව බාහිර ලෝකයේ තුල සිද්ධ වෙන එකක් නෙවෙයි මේක මේ කරජකයේ සම්බන්ධයකින් තොරව මනෝමය කයට සම්බන්ධ චිත්ත సంతානගතව චිත්ත චෛතසික මට්ටමින් සිදුවන ක්‍රියාවලියක් බව තේරුම් අරගෙන අපි හරියටම අඳුන ගත්තා නම් අපි මේ පටිච්ච වෙන්නෙම අර මතුවෙලා එන ආසය තුලින් නංගල දෙන අනු හරහාම බව අවබෝධ කරගෙන මේ අනුත් එක්ක පටිච්ච වෙලා එහෙම නැත්නම් සයනය කරලා මේ අනු තුලින් නැවත ආසව හදාගෙන මේ සංසාර ගමනක් දුවන එක නවත්තලා නතර කරලා අර ගිනි දැල් නිවෙන්න ඉඩ හැරලා මේ ගින්නට පටිච්ච වෙලා මේ ගින්න තුල නැවත නැවත මේ ගින්නට දර දාලා මේ ගින්න අවුලව ගන්න එක නවත්තලා දර දාන එක නතර කරලා මේ ගින්න නිවලා මේ ගිනි පුපුරු ගහ ගහ එනකොට මේ ගින්න අබ්බව අඳුනගෙන අනිත්‍ය වශයෙන් අනත්ත් වශයෙන් මෙනෙහි කරලා දූෂිත පහත් සන්තික සාර බවට පත් කරගෙන යන ගමන නිමාවට පත් කළා අර අලු යට පවතින ගිනි පුපුරු නිවෙන්නට දීලා මේ සංසාර ගමනින් මිදී නිදහස් වෙන මග නුවණ පහල කර ගැනීම පිණිස මේ උතුම් වූ ධර්මකාරණා කිහිපය හේතු උපනිශ්‍රයක් බවට පත්වේවා ප්‍රඥා ඇස පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම නිවන් සුවෙන් සුවපත් බවම පතනවා තෙරුවන් සරණයි